එතෙන්දී අපි ආයතරයක් යන්න ඕනේ ලෝකය කියන්නේ කුමක්ද කියලා හොයාගන්න. දැන් අපි සද්ධා භාවනාව දේශනා කරන අවස්ථාවේදී ලෝකය කියන්නේ කොමක්ද කියලා දැනගත්තා. දුක යම් තැනකද එතන ලෝකයයි. දුක තියෙන්නේ කොතනද? කයයි හිතයි දෙක එකතු වුණ තැන. ආන් ඒක තමයි ලෝකය කියලා කියන්නේ. හිමස්මින් ඒව ව්‍යාමමත්තේ කලේවරේ ස සංනිම්මිස මනකේ ලෝකංජ පඤ්ඤපේන. මෙම බබයක් පමණ කයයි හිතයි දෙකේ එකතුව තමයි බුදුහාමුදුරුවෝ ලෝකය කියලා පනවන්නේ. ඔය ප්‍රකාශනයම කරලා තියෙනවා පොඩ්ඩක් වෙනස් කරලා. දුක්ඛංච පඤ්ඤබේම කියලා තියෙනවා. ලෝක කියන වචනේට දුක්ඛ කියන වචනයක් දාලා තියෙනවා. ඒකට ලෝකංච පඤ්ඤපේම කිව්වත් එකයි දුක්ඛංච පඤ්ඤපේම කිව්වත් එකයි. ලෝකය කිව්වත් එකයි දුක කිව්වත් එකයි. එතකොට ලෝකය කියන්නේ මොකක්ද? කයයි සිතයි දෙකේ එකතුව. එතකොට මේ ලෝකයෙන් පළමුවෙන්ම අපිට විද්‍යමාන වෙන්නේ කය. හිත නෙමෙයි. මේ බඹයක් පමණ උසට මහතර තියෙන කය. ඕකට තමයි ඇලෙන්නේ. ගැටෙන්නේත් ඕකට. ආන් ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ඒකායන නිවන් මාර්ගයේ වන සතිපට්ඨාන සූත්‍රයේහි කායානුපස්සනාව ඉස්සල්ලාම දේශනා කරේ යන්නේයි. කය කියන්නේ කුමක්ද කියලා දැනගන්න කිව්වා. ඕකට ඇලෙන්නේ ගැටෙන්නේ මක් නිසාද අනුභවය නිසා. කය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති හන්ද තමයි ඇලෙන්නේ ගැටෙන්නේ. කායानुපස්සනාවෙන් කරන්නේ ආන් ඒකයි. කය කියන්නේ කුමක්ද කියලා දැනගන්නේ. එතකොට මේ කායानुපස්සනාව කොටස් 6කට බෙදනවා ප්‍රධාන වශයෙන්. උපරිමාසයෙන් කොටස් 14කට බෙදනවා. ප්‍රධාන කොටස් 6 තමයි ආනාපානය, ආන ආනාපාන සති භාවනාව, ආනාපාන පබ්බය, සීයාපත පබ්බය, චතු සම්පජඤ්ඤ පබ්බය, පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවතිකය. එතකොට නවසීවතිකය කියලා කියන්නේ අමුසොහනකට ගිහිල්ලා මේ කය ඉදිමිලා කුණු වෙලා දිරලා ගැලවිලා යන ආකාරය දැකීම. නව සීවතිකය කියන්නේ ඒකයි. අද ඒකට අපිට අවස්ථාවක් නැහැ. අද අමුසොහොන් නැති නිසා අපිට ඒක සායෝගිකව කරන්න බෑ. ඉතින් ඕනේ නම් කෙනෙකුට පුළුවන් ওই කඩවල එහෙම එල්ලලා තියනවා. ඉතින් මැරි දවසක් ගිය මලකුණු එල්ලලා තියෙනවා. දවස් දෙකක් ගියේවත් තියෙනවා. නේද? ඉතින් ඕවා ඉතින් ඉක්මනට අරන් ඇවිල්ලා ෆ්‍රිජ් එකේ දා ගන්නවා නරක වේ කියලා දාගෙන ඉවර වෙලා ඉතින් තනම ලිස්ට් එකක් දාලා අනුභව කරනවා නේද <laughs> ඈ ඒ වයින් ඔන්න බලා ගන්න පුළුවන් අය බල්ලෙක් මැරලා ඉන්න තැනකට ගිහිල්ලා බලාගෙන හිටියා කොණු වෙන කොණු වෙලා යන හැටි ඒකත් මේකත් දෙකම එකයි නේද ඒක තමයි ඉතින් අපිට ඒක අඩුපාඩුවක් නොවේවා ඒ වුණත් අපිට පුළුවන් තමාගේ කයෙහි යථාර්ථය දැකලා සෑහීමකටපත් වෙන්න කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒක අඩුපාඩුවක් වෙන්නේ නැහැ. හරියට පුළුවන් නම් වඩා හොඳයි. ඔය මිනිහෙක් මැරිලා තියෙන තැනකට ගිහිල්ලා බලන්න, බල්ලෙක් මැරිලා තියෙන තැනකට ගිහින් බලන්න. අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. මේ කයයි ඔය කයයි අතර ඇති වෙනසක් නැහැ. මේ කයත් අසාරයි අසුබයි පිළිකුලයි, අර කයත් අසාරයි අසුබයි පිළිකුලයි. ඒ විදිහේ බලන්න පුළුවන්. එතකොට ආ මේක නිසා තමයි මේ කයෙහි යථාර්ථයේ පළමුවෙන් දකින්න ඕනෑකම නිසා තමයි කායානුපස්සනාව පළමුවෙන් ඉදිරිපත් කළේ. ඒ කායානුපස්සනාවෙන් ආනාපාන සති භාවනාව තුළින් සිත සමාධිගත කරගන්න ආකාරය වාසේ පැහැදිලි කරලා දුන්නා. ආස්වාද ප්‍රස්වාස කය. සබ්බකාය කියලා කියන්නේ ඒකයි. මේ මුළු කයම නෙමෙයි සබ්බකාය කියලා කියන්නේ ආනාපාන පබ්බේ ආස්වාද ප්‍රස්වාස කය. ඒකට හිත යොමු කරගෙන ඒ තුලින් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න හැටි කියලා ඊළඟට ඉරියාපත පබ්බේ සහ චතු සම්පජඤ්ඤ පබ්බේ උන්වහන්සේ ඉදිරිපත් කරනවා. සතර ඉරියව් සහ අනිකුත් ඉරියව් දෙක බලන්නේ කියලා. ආන් මේව බලාගෙන ඉන්නකොට සියලෝම ඉරියව් පවත්වන්නේ මක්නිසාද කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන්. මම මේ පිළිබඳව මේ ඉස්සර දවසකට ප්‍රකාශ කළා මේ දේශනා මාලාවේ මෙන්න මේ ඉරියව් දෙස බලාගෙන ඉන්නකොට මේ ඉරියව් වෙනස් කරන්නේ ඇයි කියලා අපිට ඉතාම පැහැදිලිව දකින්න පුළුවන්. ඉරියාපද පබ්බේම ගන්නන් යාන් ඒකයි. යතා යතාවා කායෝ පනිහිතෝ තථා තථානම් පජානාති. යම් යම් ආකාරයට මේ කය එහාට මෙහාට පිහිටවනවා නම් වෙනස් කරනවා නම් මනාකොට දකින්නලු ඇයි කියලා. ආන් එතකොට පෙනෙයිලු එක ඉරියව්වක ඉන්න බෑ දුකයි ආන් ඒක නිසා තමයි ඉරියව් වෙනස් කරන්නේ උදේ ඉඳන් රැ වෙනකන් රැ ඉඳන් එළි වෙනකන් උපන්දා ඉඳන් මැරෙනකන් ඔයගොල්ල ජීවත් වෙනවා කියන්නේ මොනවා කරන එකටද දඟලන එකට ජීවත් වෙනවා කියන්නේ එක විදිහකින් ඉන්න බෑ දඟලනවා ඈ බලන්න ඒ පිල්ලම් ගන්න නැතුව ඉන්න බලන්න. අඩු ගානේ පැයක් ඉන්න පුළුවන් නම් බෑ නේද? ඔය නමාගෙන ඉන්න කකුල දිගාරින්නේ නැතුව හිටියොත් එහෙම විශාල වේදනාවක් ඇති වෙනවා. ඉඳගෙන ඉන්න එක සැපනම් කිසි කෙනෙක් නැගිටින්නේ නැහැ පින්නතුනි. ඉඳගෙන ඉන්න එක සැපනම් කවුරුවත් නැගිටින්නේ නැහැ. ඔක්කොම ඉඳගෙන ඉන්නේ. ඈ හිටගෙන ඉන්න එක සැපනම් කිසි කෙනෙක් ඉඳගන්නේ නැහැ. ඔක්කොම හිටගෙන ඉන්නේ. නිදාගෙන ඉන්න එක සැපනම් කිසි කෙනෙක් ඇහිතෙන්නේ නැහැ. නිදාගෙන ඉන්නේ. මේ මේ විදිහට බලන්න ඕනේ. ඉරියාපත පබ්බේ කියලා කියන්නේ ඔන්න ඔකයි. ඇහි පිල්ලම් ගන්න තැන ඉඳන් වැසිකිලි කැසිකිලි කරන තැනට යනකම් ඈ නාන තැන. ඇයි අපි නාන්නේ? නාන්නේ මොකද ගඳ ගන්නාන්ට ගඳ ගන්න එක දුකයි. නෑ නැත්තම් Taman විතරක් නෙමෙයි අනික් කටියට දුකයි නේද? ඇයි දත්ම දෙන්නේ? ඇයි මුත්‍රා කරන්නේ? හිතන්න ඕවා. ඇයි අපි මල පහ කරන්නේ? ඇයි නිකන් ඉන්න බෑද? බෑ නේද? විශාල දුකක් ඇති වෙනවා. එහෙමනම් හොඳට හිතලා බලන්න ඉරියාපද පබ්බයෙන් උගන්වන්නේ මේ ඉරියව් පැවැත්වීම කියන්නේ මොකක්ද? ප්‍රകൃතිය දුකයි ප්‍රകൃතියට විකෘති කරන විතරයි. දැන් ඉඳගෙන ඉඳලා සෑහෙන වෙලාවක් ඉඳගෙන හිටියාම දුකයි දුක නැති කරගන්න හිත ගන්නවා හිත ගත්තාම සුළු සැපයක් ඇති වෙනවා ඒක දිහා බලාගෙන ඉන්න අනායාසයෙන්ම අපි එපා කියන දුකට ඇදගෙන යනවා නේද සැපටපත් කර ගැනීම සඳහා මහන්සි වුණා නේද ආයාසයක් ගත්තා නේද ඔක දුකට දාගන්නත් ආයාසයක් ගත්තද නෑ නේද මොකද ඒ ලෝකයේ ප්‍රകൃතිය දුකයි ඔය අපි සැප කියලා හිතාගෙන ඉන්නේ විකෘතියක් පමණයි විකෘතිය ප්‍රകൃතිය කරා අනායාසයෙන් යන්න ඕනේ. ආන් ඒකයි ඇත්ත. මේවා පින්නතුනේ ඉතාම සරලව පහසුවෙන් දැක ගන්න පුළුවන් දේවල්. දැන් ගලක් උඩට දාන්න ආයාසයක් ඕනේ. ඒ ගල පල්ලෙහාට ගෙන්න ගන්නත් ආයාසයක් ඕනේ නේද? ඕනේ නේද? අනායාසයෙන් මෙනවා නේද? මොකද? පෘථිවියේ ප්‍රകൃති ආකර්ෂණය. ඒක නිසා අර උඩට දාපු එක විකෘතියක්. අනායාසයෙන් ප්‍රകൃතිය කරා එන්න ඕනේ. ලෝකයේ ප්‍රകൃතිය සැපනම් දුක් ඇති කරගන්න මහන්සි වෙන්න ඕනේ අනායාසයෙන්ම සැපට එන්න ඕනේ. මේ මේක තමයි පින්නතුනේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. විමර්ශනය කියන්නේ ඔන්න ඕකයි. සිතා විමසා බලන්න ඕනේ බුදුබණ. ආන් එතකොට තමයි ඇත්ත පේන්න පටන් ගන්නේ. දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ කියලා කියන්නේ ඕනෝකයි ලෝකේ දුක්ඛ මත පිහිටියේය. ඒක නිසා සැප ඇති කරගන්න ආයාසයක් ගන්න ඕනේ අනායාසයෙන්ම දුකට යනවා. දැන් ගියක් දොරක් අතු ගා ගන්න පිරිසිදු කරගන්න මහන්සි වෙන්න ඕනේ නේද? ඕක හැදි කරගන්නත් මහන්සි වෙන්න ඕනේ. <laughs> නෑ නේද? ඈ ඇඳුමක් හොදගන්න පිරිසිදු කරගන්න මහන්සි වෙන්න ඕනේ. ඕක කුණු ගා ගන්න මහන්සි වෙන්න ඕනේ නෑ. නෑ අනායාසයෙන් යනවා ඒක. මොකද ඒ ලෝකය කියන්නේ අසත් ධර්මයක්. අසත් ධර්මයක් කියන හොඳ දෙයක් නෙමෙයි. ඒක නිසා මේ සත්භාවය කියන එක විකෘතියක්. ලෝකයේ පිළිබඳව කතා කරනකොට. ලෝකයේ ඇත්ත මොකද්ද අසත්භාවය? අසත්භාවය කියන්නේ ලෝකය දුකයි කියන එක. මෙන්න මේ විදිහට තමයි ලෝකය දුකයි කියලා තේරුම් ගන්න. කායන ප්‍රශ්න ගන්නන්නේ ඔන්න ඕකයි. මෙන්න මේ විදිහට හැම ඉරියව්වක් ළඟම පරීක්ෂාකාරීව ජීවත් වීම තමයි කායානුපස්සනාවේ ඉරියාපත පබ්බේ හා චතුසම්පජඤ්ඤ පබ්බේ කියන පරිච්ඡේද දෙකේ උගන්වලා තියෙන්නේ. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න එක. ඔය හැම තැනම බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලා දේශනා කරන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ක්‍රමය. පච්චත්තං වේදිතබ්බෝ. තමාතුලින්මයි දක්ින්න ඕනේ. තේරුණේ? එතකොට කායානුපස්සනාව සම්බන්ධව කතා කරනකොට ඔන්න ඔය ටික තමයි ඉස්සෙල්ලාම අපිට බුදුහාමුදුරුව දකින්නේ කිව්වේ. ඊළඟට මෙන්න මේ ටිකත් හිතන්න ඕනේ. මේ කය ප්‍රතික්ෂේප කරන තැනට යනකම් අපි කතා කරන්න ඕනේ. කය එපා කියන තැනට යනකම් අපි දේශනා කරන්න ඕනේ. කය එපා කියලා කිව්වයන් පස්සේ මොකද්ද මේ කියන්නේ? ලෝකයෙන් කෑල්ලක් වෙන් වෙලා යනවා. ප්‍රතික්ෂේප වෙනවා. ඊළඟට බලන්න මේ කය එළිය දාලා තියන්න පුළුවන්ද? බෑ නේද? වැස්සක දෙමිනවා අවුවට වේලෙනවා. ගියක් හදන්න ඕනේ. ගේ ඇතුලේ නිකන් දාලා තියන්න පුළුවන්ද? බෑ කණ්ඩායමින්ද දෙන්නත් ඕනේ. එතකොට මේ ගෙවල් හදන්න කණ්ඩායමින්ද ඕගොල්ලන්ට නිකන් සල්ලි ගෙනත් දෙනවද මිනිස්සු? නෑ නේද? මහන්සි වෙන්න ඕනේ නේද? ඈ මහන්සි වෙන්න ඕනේ. සල්ලි හම්බ කරන්න ඕනේ. රැකී ආරක්ෂා කරන්න ඕනේ. රැකී ආරක්ෂා කරන එක මොකද්ද? සැපද දුකද්ද? වෙහෙස කරන්නේ නේද? මිනිස්සු ඒ රස්ස රැකී ආරක්ෂා කරන්නේ ආසාවට නෙමෙයි. මේ ජීවිත පැවැත්ම ගෙනියන්න විදියක් නැති අඳ රස්සා කරන්නේ. නැත්තම් එක්කෙනෙක්වත් රස්සාවල් තියන්නේ නැහැ නේද? ආන් ඒක තමයි උපායාසය දකිනවා කියලා කියන්නේ. උපායාසය. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්බවಂತಿ. මක්නිසාද? ජාතිපච්චය. ඉපදුන නිසා. ඉපදීම කියන්නේ කයයි හිතයි දෙක එකතු වීම. ඒතර කයයි හිතයි දෙක එකට ඕන තැන ඉඳන් අපි දකින්න ඕනේ මොන තරම් විහිසකර දැනේක කියලා. ආන්නේ විහිසකර භාවය තමයි ඔය උපායාසය කියලා කියන්නේ. කය පිළිබඳ ඔය ඔක්කොම. ඔයගොල්ලෝ හම්බ කරන්නේ මහන්සි වෙන්නේ දුක් විඳින්නේ හිතට කන්න දෙන්න නෙමෙයි. කයට කන්න දෙන්න. කය දාන්න ගයක් හදා ගන්න. කයට අඳින්න දෙන්න නේද? ආ බලන්න මොන තරම් අත් කය නිසා විහිසකටපත් වෙනවද කියලා. බලන්න පොඩ්ඩක් සමාජයේ පිටිසම් කරලා ධාරිය මුගුරු හෙලාගෙන අවුවේ තෙමීගෙන මේ වැස්සේ තෙමීගෙන අවුවේ වේලීගෙන මිනිස්සු මොනතරම් මහන්සි වෙනවද කියලා බලන්න ඈ අද ඊටාම පහසෙන් දැක ගන්න පුළුවන් මොනතරම් වෙහෙසකටද මේ ජීවිත පැවැත්ම කියලා නේද අරන් යන්න බැරි තරම් ආන් ඒක දකින්න ආන් ඒ සඳහා තමයි කායානුපස්සනාවෙහි ඉරියාපද පබ්බේ හා චතු සම්පජඤ්ඤ පබ්බේ උන්වහන්සේ ඉදිරිපත් කළේ කායානුපස්සනාව පිළිබඳව මෙන්න මෙහෙම දකිනකොට මොකද වෙන්නේ? කය එපා කියලා කය ප්‍රතික්ෂේප වෙනවා. අන්න එතෙන්දි ප්‍රතික්ෂේප වෙන්නේ මක් නිසාද? සැප නිසාද දුක නිසාද? දුක නිසා. අන්න එතෙන්දි මොකද වෙන්නේ? කයයි හිතයි දෙක අතහරින්න ඕනේ කියන තීරණයක් ඇති වෙනවා. පළමුවෙන්ම කය. දුක්ඛ උපනිසා සද්දා. සද්ධාව ඇති වෙනවා කියන්නේ දුක උපනිශ්‍රේ කරගන්න. මේ මේ කය පිළිබඳව දුක දැක්කයන් පස්සේ වේග කර බව දැක්කයන් පස්සේ කය එපා කියන තත්වයට පත්වනයන් පස්සේ එයාට පැහැදීම ඇති වෙන්නේ ලෝකයට නෙමෙයි ලෝකෝත්තර නිර්වාණයට. ආන් ඒක තමයි දැන පැහැදීම කියන්නේ. ආන්නේ දැන පැහැදීම තුළින් තමයි ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. කායानुපස්සනාවෙන් ඉදිරිපත් කරන්නේ ඔන්න ඔය ටිකයි. ඊළඟට පටික්කුල මනසිකාරයේ ධාතු මනසිකාරය කියලා තවත් කොටස් දෙකක් තියෙනවා. පටික්කුල මනසිකාරය කියලා කියන්නේ කයෙහි තිබෙන්නා වූ අසුභතාවය දැකීම. ධාතු මනසිකාරයෙන් කරන්නේ මොකද්ද? කය ධාතුන්ගෙන් සකස් වන ආකාරය පිළිබඳව විමර්ශනය කිරීම. ආන් ඒ ආකාරයට කය කියන්නේ රූපයක් පමණයි කියන තීරණය මේ කායන පස්සනාව තුළින් ලබා ගන්න පුළුවන්. මේ රූපයෙහි යථාර්ථය මොකක්ද කියන එක තමයි පටික්කුල මන විකාරයෙන් පෙන්වන්නේ අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි මෙන්න මේ විදිහට කයෙහි තියෙනා වූ අසුභතාවයත් අසාරතාවයත් ඒ නිසා මිදින්නා වූ දුක්ගැටක් තමා තුළින්ම දැනුවත් වෙන්න දැනුවත් වෙන්න මේ කයට තියෙනා වූ තණ්හාව ඉවත් වෙලා යනවා ආන් එතනින් තමයි පළමුවෙන්ම තණ්හාව නැති කරගන්නා වූ ක්‍රමය. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන්නේ ඔන්න ඕකයි. කායේ කාය අනුපස්සේ විහෙරති. කයෙහි කය අනුව දකිමින් වාසය කරනවා. කොහොමද? ආතාපි සම්පජානෝ. කෙලස්තවන වීරියෙන් යුක්තව, මනා දැනීමෙන් යුක්තව විනීය ලෝකයේ අවිජ්ජා දෝමනස්සං අවිජ්ජා දෝමනස්ස කියලා කියන්නේ තණ්හාවට ඇලීම හා ගැටීම ඇලීම ගැටීම නැති වෙන ආකාරයෙන් කයෙහි යථාර්ථයේ දකිමින් ජීවත් වීම තමයි සතිපට්ඨාන භාවනාවෙහි පළවෙනි කොටස කායනුපස්සනාවෙන් උගන්වන්නේ එතකොට මේක කරන්ද එක තැනක වාඩි වෙලා අවශ්‍ය නැහැ. අද උගව දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ භාවනා කරනවා කියන්නේ කොහාට හරි වෙලා වාඩි වෙලා බිම් බලාගෙන ඉන්නේ අපි. එහෙමත් ඉතින් කරන ඒවා තියෙනවා මොකද්ද ඔය සමත භාවනාව කරන් ඉතින් වාඩි වෙලා ඉන්නෝනේ පොත් එක පියාගන්න එපාය. නමුත් පින්නතුනේ ප්‍රායෝගික ජීවිතයට මේක අදාළ අදාළ කරගන්න ඕනේ. අතුළු කරගන්න ඕනේ. බුදුදහම කියලා කියන්නේ ප්‍රායෝගිකත්වය කියන එකයි. ප්‍රායෝගිකත්වය කියලා කියන්නේ ක්‍රියාත්මක භාවයේ තුළින් අවබෝධ කරගන්නවා කියන එක. පච්චත්තං වේදිතබ්බෝ ඒතර මේ කය පිළිබඳව තියෙන අසාර භාවය මේ නිසා අපි විඳින දුක් ගැහැට හැම ඉරියව්වක් ළඟදීම ඒ ඉරියව් වෙනස් කරන්නේ මක් නිසාද කියන බව ඕකට පැත්තකට වෙලා වාඩි වෙන්න ඕන. බස් එකේ යනකොට බැයිද ඕක කරන්න? සැකී රස්සා කරනකොට බැයිද කරන්න? ඈ නානකොට, වැසිකිලි කැසිකිලි යනකොට බලන්න කල්පනා කරලා යෝගාවචර ජීවිතය කියලා කියන්නේ ඔන්න ඕකයි. භාවනාවටම ජීවිතය අදාළ කරගෙන දෛනික ජීවිතයට සම්බන්ධ කරගන්නවා. ලෝකය දුකයි. මේ කය කියලා කියන්නේ දුකක් කියන එක අපි ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒක තමා තුළින් දැනුවත් වෙනවා. සුණාත, ධාරේත, චරාත කියලා කියන්නේ ඒකයි. උගත්කම කියලා කියන්නේ අනුන්ගේ දෙයක්. තමන්ගේ දෙයක් නෙමෙයි. දැනුවත්කම කියලා කියන්නේ තමන්ගේ දෙයක්. උගත්කම දැනුවත් බවට පත් කරගන්න නම් මොකද කරන්න ඕනේ? දෛනික ජීවිතයට එකතු කරගෙන ප්‍රායෝගිකත්වයේ තුලින් දැක ගන්න ඕනේ. මේක හොඳට තේරුම් ගන්න භාවනා කරනවා කියන්නේ අන්න ඒකයි. සතියෙන් ජීවත් වෙනවා කියන එක. යහපත් සිහියෙන් ජීවත් වෙනවා කියන එක භාවනා කරනවා කියන්නේ. එක තැනකට වෙලා කරන වැඩක් නෙමෙයි මේක. ආන් ඒක නිසා සතිපට්ඨාන සූත්‍රය භාවනාවට වඩන්ඩ ප්‍රායෝගිකත්වය කියන එක ඉතාම අවශ්‍ය කරන දෙයක්. පච්චත්තං වේදිතබ්බෝ කියලා කියන්නේ ඕකයි. තමා තුලින්මයි සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ප්‍රායෝගිකත්වයේ තුලින්මයි සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. එතකොට භාවනා කිරීමට අමුතුවෙන් සැදී පැහැදී වෙන් වෙලා ඉන්න අවශ්‍ය නැහැ. මේ දෛනික ජීවිතය අත්පත් කරගෙන ජීවත් වෙන්න. ආන් එතකොට ඔබට මේ කයෙහි යථාර්ථය දුකයි කියන බව පැහැදිලි වෙයි. ඒ පැහැදිලි වෙනවා සමගම කය කෙරෙහි තියෙනා වූ තණ්හාව නැතු යයි. ඒ සඳහා මේ දේශනය ශක්තිමත් වේවා කියන ආශිර්වාදයෙන් මාගේ දේශනාව સમાપ્ત කරනවා ඔබ සැමතම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංගරේක වරණ